ආයතින් පුනබ්භවා බිනිබ්බත්තන් දිබ්බත්තින හොಂತಿ ආයතින් පුනබ්භවා බිනිබ්බත්ති අසති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ප්‍රේදිච්ච වටිනා සූත්‍රයක්. නම් කළ තියෙන චේතනා සූත්‍රය කියලා. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ අභිසම සංයුත්තේ ඒ සූත්‍රයේදී සරුවචන් වහන්සේ භාවනාවකදී විශේෂයෙන්ම විපස්සනා භාවනාවකදී ගත කරන කෙනෙකුට දත යුතු ඒ වගේම දැන සංවේග පහල කරගත යුතු සංස්කාර ස්කන්ධේ යම් කිසි පැතිකඩක් හරස්කඩක් පින්නලා ඒක විදී විශේෂී සූර වෙලා ඒක විශේෂ දක්ෂ වෙලා ඒ ඉබේ ගැට ගැහෙන ඒ සංස්කාර ස්කන්ධයට අනුග්‍රහ නොකිරීමෙන් ඒක වියලවා දැමීමෙන් ඒ නැවත නැවත දුක් උපදින ක්‍රමය දුර්වලකරනද කඩලා දාන්න නිරුද්ධකරනද පොටක් පාදලා දෙනවා. ඒ සූත්‍ර ඉදිරිපත් කරන අපි පසුගිය දවස් හතරේ මේ සංස්කාරවල තියෙන විවිධ ක්‍රියාකාරකම් නැත්නම් එක එක භූමිකා එක එක රංගන ත්‍රිපිටකයේ අනිකුත් සාධක සූත්‍ර මාර්ගයෙන් ඉදිරිපත් කරන්න යෙදුනා. ඉතින් ඒ විදිහට බලනකොට ඒ මෙතෙක් කල සමාහට ඒක නොදැනීම නිසා එහෙම නැත්නම් උපදේශ නොලැබීම නිසා ප්‍රයත්න නොකිරීම නිසා ඉබේම වගේ දැන හෝ නොදැන අනුග්‍රහ කරපු සංස්කාර ඇති වෙන තියෙන අවස්ථාවේ දැනගෙන මින් මනත අඩු ගාණයකට අනුග්‍රහ නොකර සිටීමේ ඒක වියලවලන්න එහෙම වියලවලුවොත් ලැබිය හැකි ඒ ආනිසංස රාශිය අධ්‍යක් අත්විඳින්න පුත්‍ර දෙවෙනි කොටසදී ਸਰවචන්නාංශී පින්ලා දෙනවා ඒ සූත්‍රයේ දෙවෙනි පරිච්ඡේදයයි ඒ අද දවසේ ධර්මදේශනා සඳහා මාත්‍රිකාවසින් ඉදිරින් තිබ්බේ මම හිතනවා ඒකේ සිංහල පරිවර්තන ඉදිරිපත් කරගත්තොත් අපිට දවසේ දේශනාවේ තේමාව පසුගිය දවස් දේශනා හතරට සාපේක්ෂව <coughs> දිගටම බණ අහපු කෙනෙකුට පහසු වෙයි කියලා. ඒක නිසා යතෝචකෝ බික්කවේ නොචේව චේතේති. මහණි යම් අවස්ථාවක මේ යෝගාවචරයා තමන් තුල දැන හෝ නොදැන මේ පහළ වෙන චේතනා අනුග්‍රහ නොකර නැත්නම් ඒවා නොකර ඒවා නොපවත්වා ඉන්නවනම් චේතනා පහල කරගන්න නැති වෙන්න හික්මෙනවනම් නෝච පකප්පේති ප්‍රකල්පනා අනිකුත් විතර්ක පහල නොවීමට නොවෙන්නේ අම්මා කාට ඒ ආකාරයෙන් කටයුතු කරනවා නම් නෝච අනුසේති අනුසේ ධර්ම කොයි විදිහෙන්ද ඉසෝසවන්නේ අන්නේ ඉස නොඋස උසවනවා නොඋසවන තාලයට කටයුතු කරනවා නම් ආරම්මන මේතං න හෝති විඥානස්ස පතිට්ඨිතියා. එතකොට විඥාණයට බැසගන්න, විඥාණයට එල්බගන්න, විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබන ආරම්මණයක් නැති තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් අවිජ්ජාපච්චය සංකාර, සංකාරපච්චය විඥාන කියන සංස්කාර නිසා හටගන්නා වූ මේ විඥාණය සංස්කාරයගේ අභාවය නිසා එල්බ ගන්න තැනක් නැතුව පිහිට ගන්න තැනක් නැති තත්ත්වයටපත් වෙනවා. එතකොට ආරම්මණී අසති පතිත්තා විඥානස්ස නොහෝති. එතකොට විඥානයේ තියෙන මේ පතිත්ථිත විඥානයේ කියලා හොඳට පළපදියම් වෙච්ච හොඳට පදිංචි වෙච්ච විඥානයකට දැන් එහෙම පදිංචිය නැති වෙලා යනවා. ඒක නිසා අපිට මෙතනදී පසුගිය දවස් හතරෙත් අපි වරින් වර මතු කරගත්ත මේ පතිත්ථිත විඥානය කියලා තහවුරු වෙච්ච පළපදියම් වෙච්ච පදිංචි වෙච්ච විඥාන ස්වરૂපය වචනයක් වශයෙන් ඉදිරියට ගන්න වෙනවා. ඒ විඥානයේ මේ විදිහට හොඳට පඳුරුලාලා වැඩෙන්න, සාර සභාවට වැඩෙන්න අනිවාර්යයෙන්ම සංස්කාර සහයෝගය අවශ්‍යයි. ඉතින් මේ සංස්කාර චේතනා නොකිරීමෙන් එහෙම නැත්නම් ප්‍රකල්පන කියන විතක්ක නොකිරීමෙන් අනුසයිතීට නොදීමේ මේ විඥානේ කොටු කරන්න පුළුවන්. විඥානේ පදනම දෙදරවන්න පුළුවන්. ප්‍රතිෂ්ඨාව විඥානේ නැති කරන්න පුළුවන් තදප්පතිට්ඨිතේ විඥානේ අවිරූල්ලේ මේ විදිහට පතිට්ඨිත විඥානේ අපපතිට්ඨිත විඥානයක් බාටපත් කරපුවාම ඒ අපපතිට්ඨිත විඥානේ නොවැඩීමෙන් එනත ඒකට නැවතත් ආය පොහොර නොදුන්නොත් වෙන විදිහට කියනවා නම් රටෙන් පිටුවහල් කරපු මේ කෙනාට ආය රටට රිංගා ගන්න දෙන්නේ නැතුව වගේ gederin පිටුහර කරපු කෙනාට නැවත ඇවිල්ලා පදිංචි වෙන්න දෙන්නේ නැතුව වගේ ඒ විඥානයේ අපත්‍ත්‍ිත භාවයේ තිබුණොත් ඒක වැඩෙන්නේ නැතුව යනවා විරුල්ල භාවයට මේ අතුවිති විහිදි වැඩෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා තදපත්‍ත්‍ිතේ විඥානයේ අවිරුල්ලේ ආයතින් පුනර්භවා බිනිබ්බත්ති නොහෝති. එතකොට මේ පුද්ගලයාට නැවත නැතිව නැවත නැතිව පුනර්භවයක් එහෙම නැත්නම් මේ සංසාර ගමනේ දිගට යෑමක් සිදු වෙන්නේ ආයතින් පුනර්භවා බිනිබ්බත්ති අසති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපසා පායාසා නිරුද්ධಂತಿ. එතකොට ඒ විඥානයාගේ අපතිතිත භාවය මතින් ආයනවත භවයක් නැත්නම් වීමක් නැත්නම් සිද්ධියක් නැති වෙලා ඒ නිසා ආය ජාති ජරා ව්‍යාධි මරණ කියන සංසාර රෝග හතර ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන දැනටමත් මේ ලෝකයේ අත්දකින්න පුළුවන් දේවල නිරුද්ධ වීම සිදු වෙනවා. ඉතින් මේ විදිහට හොඳට මුල් බහගෙන තිබුණු පදිච්චලා තිබුණු ගහක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන වගේ වැඩපිළිවෙලට මේක උපමා කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දානයේදී සීලේදී භාවනා කියන සමතිදී කරන්නේ ගහේ උඩ කෑල්ල කපලා දාන එක විතරයි. ගහේ කොළ දාව කපනවා. කොළ දාව කැපුවට මුල් යම් තාක් තියනවාද ඒ මුල් තියෙන තාක්කල් අලුතෙන් අංකුර පැලවෙනවා. අර ගහෙන් දලු දානවා. අන්‍ය වගේ තමයි අපි මේක හරියට දැනගෙන මේ අනුශේ ධර්ම ටික පොළවේ යට තියෙන මේ මුල් ප්‍රදේශය ඒකෙන් ලැබෙන ඕජාවෙන් වෙන් කෙරුවේ නැත්නම් අනිවාර්යයෙන්ම අලුතෙන් දලුලා. ඒක නිසා මේ සූත්‍රයේදී ਸਰවචනාචාර උඩ පමණක් කපලා ජයග්‍රහණ ලීලාවෙන් හිටියට පස්සේ නැවතත් ඒක වැඩිලා තියලා පශ්චාත්තාප වෙන තත්ත්වයටපත් නොවීම පිණිස ඒ නොපෙනුනත් අනුසේ වශයෙන් තියෙන කොටස් ඉවත් කිරීමේ තියෙන වටිනාකම වෙන විදිහකට කියනවා නම් ගහේ මේ පොළවෙන් උඩටමත් වෙලා තියෙන කොළ දාව අයින් කිරීමේ දැනටමත් දක්ෂ යෝගාවචරයට ඔය දේ කෙරුවට yaadena සපතක් ලැබෙන්නේ නැහැ. ඉවරයක් නැහැ වැඩේ. නැවත නැවත මේක මතුවෙන නිසා අර අඩියට අත දාලා අර මුල් ටිකත් අයින් කරන කතාවටයි මේ ගෙනියන්නේ. ඉතින් ඒ නිසා මේක ආදුනිකයෙකුට අල්ලගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. සුත්තමේ වශයෙන් නම් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ਸਰවචනාංශේ වෙන තැනකදී දක්වලා තියෙන විදිහට යථාපි මූලේ අනුපද්ද වේ දල්හි චින්නෝපි රූක්ඛේ චින්දෝපි රුක්ඛේ පුනරේව රූහති හොඳට මුල් බහගෙන තියෙන මුල හොඳට බහගෙන තියෙන ගහක මුලට හානියක් නැති තාකල් ගහ කැපුවට පුනරේව රූහති අලුත් අලුත් අංකුර ඇති වෙනවා ඒවම්පි තණ්හා අනුසයේ අනුහතේ මෙන්න මේ විදිහට තණ්හාව අයින් කිරීමට අපි දාන දුන්නට එහෙම නැත්නම් අපි ද්වේෂය අයින් කිරීම සඳහා අපි සිල් රැක්කට සමතේ වශයෙන් මේ දෙක ගහේ කොළ දා වගේ తాවකාලිකව අයින් කරාට අනුසේ තීන තාකල් ඒවම්පි තන්න අනුසේ අනුහතේ ඒ අනුසේ ඉවත් කරන තාකල් නිබ්බති දුක්ඛ මිදං පුනප්පුණා මේ දුක නැවත නැවත ඉන්නේ ගහක දලු දාන්න වගේ ඒ නිසා මේ ඉන්න සම්දිස්ථානේ මේ ඉන්න අවස්ථාව තීරුම් ගන්න තියෙන්නේ ඒ යෝගාවචරයට දානෙ පිළිබඳව එච්චර සැකයක් නැහැ දැනටමත් දන් දෙන නෙමෙයි ඒකට කියනවා ලෝභය අයින් කරලා අතහැරීම දානය කියන එක පිළිගන්න කෙනෙක් වෙන්න ඒ වගේම සීලයේදී ඒ නොකල යුතු නොපනත්කම් නොකිරීමෙන් සමාජයට කරදර කිරීමෙන් බැහැර වෙච්ච ද්වේෂයේ ආධිනව දන්න කෙනෙක් වෙන්න ඕන සිල්වන්ත කෙනෙකුත් වෙන්න ඕන. ඒ තියෙද්දී මේ දාන සීල දෙක මතින් නීවරණ ධර්ම කියලා පොළවෙන් උඩට ඉස්සෙන නැත්නම් සාමාන්‍ය Tamanට තර්ක ඥානෙට අහුවෙන මේ කෙලස් ටික ධ්‍යාන භාවනාවකින් හෝ සමත සමාධියකින් හෝ විපස්සනා සමාධියකින් සමූල ඝාත සමූල ඝාතන කියන්නේ මේ යටපත් කරන කපල දාන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. දෙන්න මෙයාට විතරක් කියනවා. උතනින් වැඩ ඉවර වෙන්නේ. දැන් මුල තියෙනකන් එළියට එන නිසා මුල ඒ අඩියට දැන් අත දාන්න හැටි නැත්නම් මේ සමාධිය විපස්සනාවට හරවන හැටි නැත්නම් විපස්සනා සමාධියක් හරහා පරිඋත්ථාන කෙලෙස් වීතිකම කෙලෙස් විතරක් නෙවෙයි අනුසය කෙලෙස් අයින් කරන හැටි තමයි ඇත්තටම මේ සූත්‍රය සාකච්ඡා කරන්නේ. ඉතින් අනුසය කෙලෙස් වලට අයිස් කිරීම සඳහා පියවර තුනක් මෙතෙන්දි සරුවචාන්ස මතක් කරනවා නෝචේව චේතේති. ඒ යෝගාවචරය ඊට පස්සේ චේතනා පහල කරන්නේ මොකද අර කොළදාව කැපුවට යට තියෙන මුලේ ඕජාව තියෙන තාක්කල් නැවත නැවත ඉන්නා වගේ අපි කාමය දෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ආමිෂයත් එක්ක වැඩ නොකලට ආමිෂයේ සම්බන්ධ චේතනාවමනක් ඇති විඥාණයට ප්‍රතිෂ්ඨාව ලබන විඥාණයට ඕජාව ලබන ඒක නිසා උදාහරණයක් වශයෙන් අපි නැත්තම් වෙන පැත්තකින් කියනවා නම් මේ වෙලාවේදී කාම තණ්හාවම අවශ්‍ය නැහැ. භව තණ්හාව තිබුණත් ඇති. ඒ කියන්නේ මේ මොහොතේ Taman විදින රූප බලන, සද්ධාහන, ගන්ධ රස බලන ආමිෂ සුඛයේ සඳහා කරන සටනක් නෙවෙයි භව තණ්හාව වශයෙන් හිතත් මට මේ සැප ලබන්න මං යණ යන තැන මකට මේ සැප ලබන්න අපේ ගෙදර කට්ටියටත් මේ සැප දෙන්න ආදි වශයෙන් අපි මේ පතුරෝලා ඉතිරෝලා ගන්න තණ්හාව තියෙනවනේ. ඒකෙදී අපි ළඟ තියෙන චේතනාවක් විතරයි. මගේ මගේ කිට්ටුවන්තේින්න මම සැප දෙන්න ඕන. දැන් මෙතන සැප තිබුණාට මම හෙටත් මේක ගන්න ඕන. මෙතන තිබුණාට අතනක් තියෙන්න ඕන ආදි වශයෙන් මේක ඉතුරුවා පතුරවා ගන්න එකට කියනවා භව තණ්හාව කියලා. ඉතින් මේ වෙලාවේදී මේ භව තණ්හාව පිළිබඳ හිතුම් පැතුම් විතරයි. චේතනා පමණයි. ඒත් ඇති විඥාණයට ලැග් ගන්න. ඒත් ඇති විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබන්න. ඒ නිසා චේතනාවකින් වත් අනුග්‍රහ නොකරනද යෝගාවචරයන්ට අවශ්‍ය වෙන්නේ අද දවලුත් අපි ධර්ම සාකච්ඡාවේදී ගත්තා වගේ අපි මෙතෙන්ට එනකන් දන් දුන්නේ සිල් රැක්කේ සමත භාවනා කරේ චේතනාවට බින්සිත් වෙන්න තමයි. අපි දානයේදී ඇත්ත වශයෙන්ම කියනවා දාන දෙකක් තියෙනවා චේතනා දාන සහ වස්තු දාන කියලා. දානයක් දෙන්න ඉස්සලාම හිතන්න ඕනේ. මම මේ අසවල් කෙනාට දානයක් දෙන්න ඕනේ හිතන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක මේ පින්න පාත ටිකක් හරි, සිවුරක් හරි, සීනාසනයක් හරි, බෙහෙත් පිළිකරන වස්තුව දෙන්නේ. ඉතින් මේ දෙකෙන් වැඩි පින් සිද්ධ වෙන්නේ මොකෙන්ද කියලා අහුවොත් වස්තු දාණය නෙවෙයි. චේතනා දාන. ඒ නිසා චේතනාවට බරපතල තනක් තියෙනවා. කළ යුතුයම දෙයක් වෙනවා. පෝෂණය කළ යුතු ආඩම්බර වේ යුතු අනුන්ටත් කියා දිය යුතු බෝකල යුතු දෙයක් විදිහට චේතනාවෙන් පටන් ගන්න අපේ ආධ්‍යාත්මික ජීවිතේ. ඊට පස්සේ මේ දානෙදී සීලයට යනකොට සමාධියට යනකොට මේ චේතනාව අපිට පෙර ගමන් කරු වෙනවා. අපට මේ ධෛර්ය ශක්තිය ලබලා දෙන එකක් වෙනවා. නමුත් අන්තිමට ඒ චේතනාවම සංසාරෙන් ගිලිහෙන්න දෙන්නේ නැති කොක්කක් වෙනවා. ආන්න ඒ නිසා නිවන ධර්ම යටපත් කරන තෙක් පවත්වපු මේ චේතනාවම චිත්‍රයෙන් අයින් කරන එක නාටකයෙන් අයින් කරන එක යාගේ භූමිකාව අයින් කරනවා කියන එක යෝගාවචරය හරියට දැනගෙන මේ වෙලාවේදී කෙරුවේ නැත්නම් ඒ චේතනාවම නැවත යෝගාවචරය සංසාරේ බඳිනවා. ඒක නිසා මේක බොහෝ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක් නීවරණ අයින් කරලා නැත්නම් කායනුපසනාවේ යම් කිසි තත්වයකට එනකන් වේදනා සංඥා සංස්කාර ඒ වගේ ධර්ම ගැන බලනකොට හැකිතාක් දුරට ඒ චේතනාවෙන් තොරව කටයුතු කිරීම අපිට දක්වන්න පුළුවන් මේ වචී සංස්කාරයන්ගේ සංසිඳීම කියලා. කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක නතර කිරීම. ඒ කියන්නේ අපි අරමුණ දිහා බලා ඉනවා මෙනෙහි කරන්නෙත් නැහැ. එතකොට ඒ අරමුණ මූල කර්මස්ථානේ වෙන්න පුළුවන් වෙන කර්මස්ථානයක් වෙන්න පුළුවන් දෙකෙන් එකක්වත් මට මූල කර්මස්ථානේ වේවා අරක නොවේවා කියලා චේතනාවක්වත් නැහැ. මේ දෙකම දිහා සමසිතින් බලාන ඉඳනනම් අර මෙතෙන්ට එනකන් ඒ ගොඩ වෙච්ච ඒ චේතනා පැත්තකට කරන්න. ඉතින් ඒක සාමාන්‍ය ඉනිමකට පහින් ගහන මේ කෂඩ වැඩි. කැත වැඩි. දැන් පල්ලා චිත්‍රේ අපි ආස කරන්න හදන්නේ මේ ගොඩනැගිල්ල හැදුවා චිත්‍රය අරස කරන්න යන්නේ. මොකද ඒකේ ඉනිමකට පහින් ගහන කතාව ඇඳලා තියෙනවා. යඩිය සීනවා ඉනිමග දිකට කඩලා දාලා සීනවා. ඒ නිසා උඩට ගොඩ වෙන්න උදව් කරපු ඉනිමග තිබ්බොත් ඕක දිගේම පල්ලෙහාට එනවා. උඩට ගියාට පස්සේ ඉනිමග කඩලා දානවා. ඒක නිසා මෙන්න මේ කටයුත්ත බුදුරජාන් වහන්සේ කියනවා මට වග කියන්න බෑ. හැබැයි මට දැනුමක් වශයෙන් ඔබට දෙන්න පුළුවන්. ඔබ හරියට දැනගෙන මෙතෙන් එනකොට කඩලා අරපන්. අවශ්‍ය වෙනකම් වැඩ ගන්නත් ඕනේ. එතෙන්දි කපා හරින්නත් ඕනේ. ඉතින් එතකොට යෝගාවචරකේ සදාචාරාත්මක පසුබිම දෙදරුම් කරනවා. කොතනදී මේක කරන්න ඕනේ මෙච්චර උදව් කරපු චේතනාවට ටටා කියන්න වෙනවා යන්න කියන්න වෙනවා. ගිහිල්ලා එන්න ගිහිල්ලා එන්න එපා යන්න. අය ගිහිල්ලා එන්න ඕන කමක් නැහැ. ආන මේක කිසි කෙනෙකුට කිසි කෙනෙකුට උදව් කරන්න බෑ වචනෙට කියකිය. දෙක පකප්පනා එහෙම නැත්නම් මේ විතක්ක පහළ වෙනවා. හොඳට අර කියන විදිහට විතක්ක ਵਿਚාර දෙක කියන අරමුණ මතු කර ගැනීම සඳහා කරන මෙනෙහි කිරීම අරමුණ ආශ්‍රස් ප්‍රසවාසයෙන් වෙන් කරන ගතිය අරමුණ ඉබේම නතර වෙලා හොඳට ආනපන කීකරු වුණාට පස්සේ අපේ හිත මේ <clears throat> අර නවමහ විතක්කයන්ගේ විතක්ක හයක් ඉබේම තු වෙන්න පටන් ගන්නවා. අපි ඒක මුල් දවස්වල සාකච්ඡා කරා. ඒ ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක, ලාභ සත්කාර සංයුක්ත විතක්ක, පරානුද්දායතා පරිසංයුක්ත විතක්ක කියලා. කිටියෙන් සඳහන් කරනවනේ හොඳට විවේකීව භාවනා කරනකොට ඥාතීන් ගැන කල්පනා වෙනවා. ඉතින් ඒක හිතෙනවා <clears throat> මේ ඥාතීන් කරන කෘතගුණ සංග්‍රහයක් වගේ මේ විතක්කයන් ආඩම්බර වෙනවා. අගය කරන ගතියක් යෝගාවචරය දැනගෙන ගියේ නැත්තම් සිද්ධ වෙනවා. <clears throat> මොකද නරක දෙයක් නෙවෙයිනේ. ඥාතින් ගැන කල්පනා කරන එක නැත්තම් ඥාතින් උදව් කරන එක ඒ වගේම ජනපද විතක්ක කියලා රටේ තොටේ මොකද්ද වෙන්නේ කියලා ප්‍රවෘත්ති අහන එක එහෙම නැත්තම් පරානුද්දායතා පරිසංයුක්ත විතක්ක කියලා දුකටපත් වෙච්ච අයට උදව් කරන එක වගේම ලාභ සත්කාර සංයුක්ත පරිසංයුක්ත කියලා කියන්නේ කීයක් හරි හරි හම්බ කරගන්න එක ඒ වගේම අමර විතක්ක කියලා කියන්නේ ලෙඩ නොවි ජීවත් වෙන එක අනවංජන්ති පරිසංයුක්ත විතක් කියලා කියන්නේ ඊට පස්සේ බැනුම් අහන්නේ නැහැ කියන විතක්. ඉතින් මේවා ඕසෙ වැවෙනවා. ඉතින් ඒ යෝගාවචරය දන්නේ නැත්නම් දැන් මේ විඥානේ පිහිටන්නේ අවශ්‍ය කරන විඥාන මේ විතක්ක නෙමෙයි හිතින්ම හදාගත්ත විඥානයක් කරන ඒක මත මේ විඥානේ පෝෂණය ලබනවා. ඒ නිසා යෝගාවචරයා මේ විතක්යන්ගේ තියෙන ස්ථානගත නැති தত্ত্বය මේ අහම්බෙන් එන දෙයක් මේ. භාවනා කරනකොට ඉබේම ඒක ඇවිල්ලා ඒක දිගේ අපි මොකක් හරි මේ ප්‍රයත්නක ව්‍යවෘත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතෙන්දි හොඳට මතක තියාගන්න දෙන්න එනකම් මේ විතක්ක ඉච්චර බර බාන්නේ නැහැ. නම් මෙතනදී අම්බෙච්ච ස්පාසුව තුල අර ශාන්තිය තුළ ඔහේ මේ හිතක් එන්නේ තියෙනවා. එදා ප්‍රකල්පනා තමයි ඒ අදහසින් ගන්න තියෙන්නේ. ඒ සියුම් විතර්ක මෙතනදී හඳුනාගෙන අයින් කරේ නැත්තම් මේවා විදර්ශනා උපක්ලේශ බාටපත් වෙලා යෝගාචරය එක තැනම කරකවනවා. යෝගාචර තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. හැබැයි බලනකොට හිත නිකන් අර බුලත් ටිකක් කපන්නා වගේ නැත්තම් ඔහේ චුංගිමක් කපාපා ඉන්නා වගේ ඔහේ විතර්කයක් කරගෙන අපාපා ඉන්නවා. එන්න නැත්තම් කියන්න තියෙන දවල්ට කන ගොනා රැයට වමාරා කනවා. උගේ වැඩේම රැතිස්සේ ගුඩුස් කාලා හපයක් අරගන්න ඔය හපල හපල හපල ඒක ගිලිනවා ඊට පස්සේ බොක්කේ තියෙන අර ජිරෝප නැති තනකොළ ටික ඒක පෙනත් එක්ක බොක්කේ උඩටම එනවා ඒක වමාරනවා වමාරලා ඒක හපනවා ඉතින් හුඟ දෙනේ භාවනා කරනකොට ගොනා කරන වැඩි තමයි කරන්නේ ඒ වමාර වමාර කනවා අනේ ඥාති ගැන කල්පනා කරනවා ලෙඩ නොවෙන්න කල්පනා කරනවා අනවඤ්ඤති පරිසංවිත කියනවා ඉතින් ඒක දිහා බලනකොට බැලූ බැලමට නම් නරකයක් නැහැ ඉතින් මම කලිමුත් වතාවක මට මතකයි මතක් කරා මේ රිට්ටිට එක නෙමෙයි. මේක හරියටම හරියටම තේරුම් ගන්න අපේ ලොකු සාංශය ලියලා තියෙනවා. මේ විතක්ක යෝගාවචරය දැනගන්න ඕනේ කෙලස් නෙවෙයි. කෙලස් වෙන්න ඉඩ තියෙනවා. කෙලස් වෙන්න ඉඩ තියෙන්නේ අභිරමණය කළොත්. මේක බොහොම වටිනා දෙයක්. ඉතින් මොනවත් නැහැ. බාධාවක් නැති වෙලාවේ මම ඥාතින් ගැන හිතනවා, ලාභ සත්කාර ගැන හිතනවා කියලා අර වටිනා පිටුතර ගත්ත ඉඩමේ මේ තනකොළ පැලවෙන වෙලාව. ඒ කියන්නේ හරියට කියනවා නම් නවදලි හේනක ඇට මිලාවට වැපුරුවේ නැත්තම් වැස්සත් එක්ක තනකොළ එනවා බොහොම ජයට එනවා බොහොම සැරට එනවා ඉතින් යෝගාවචරය කරන්නේ ඒ හරියටම හේනේ වැස්සට කලින් බෝ ගැට දාන බෝ ගැට දැම්මට පස්සේ අර තනකොළත් එනවා ඊට පස්සේ තනකොළ ගැලෙවට පස්සේ බෝගේ ඉතුරු වෙනවා එනිසා යෝගා ඒ ගොවියා කරන්නේ බොහොම අවස්ථානෝචිත දෙයක් ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ වෙලාවේදී මේ චේතනා සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට මේ වෙලාවේදී තනකොළ පැලෙනවා. ඒ තනකොළ පැල තමයි ඔය හය ආකාරෝ විතක්ක. ඒ විතක්ක එන්න දෙන්නේ නැතුව මම මේ විතක්ක වෙනුවට විතක්ක නොකරන ගතිය, චේතනා නොකරන ගතිය තහවුරු කරගන්නවා. එහෙම නැත්නම් අනුශේ ධර්මයෙන් පටන් අර ගන්නවා. ඒ කියන්නේ රාගානුසය, දෝසානුසය, මෝහානුසය කියලා. ඉතින් ඇත්තටම ඒකත් මේ මේ වැඩ කරගෙන එනකොට නම කියාගෙන ඉන්නේ නැහැ, ඇඩ්‍රස් කාඩ් එක දීගෙන ඉන්නේ නැහැ. මේ මම රාගානුසය කියලා. හීන් වලින් ඇවිල්ලා, ගෙටත් ඇවිල්ලා, ගෙටත් ගිනි කියලා විනාශ කරනකම් දන්නේ නැහැ. ඒ නිසා රාගානුසය, දෝසානුසය, මෝහානුසය අල්ලනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒක ලේසි නැති නිසා වෙන්නේ නැති ඔය ਸਰවචනාංශය ඔය දසධම්ම සූත්‍රය වගේ තැන්වල සබ්බ සංඛාරේසු අනහබිරත සංඥා කියලා වෙනම සංඥාවක් හඳුන්වලා දෙනවා ගිරිමානන්ද සූත්‍රයේම කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනබිරත සංඥා සීළු සංස්කාරයන්ගේ අබිරත නොකිරීම මෙන්න මෙවැනි සංඥාවක් තියෙනවා මේ සංඥා නැත්තම් අපි වැඩිම අර වමාරා කෑම තමයි ඒ නොදැනුවත්ව අබිරමණය කරනවා එක්ක චේතනා එක්ක ප්‍රකල්පන නැත්තම් මේ අනුසය ඒකෙදි කියන්නේ යේ ලෝකේ උපය උපාදානා අදිඨානාපි නිවේසානුසය ති පජහන්තෝ න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරයේතු අනපචිත සංඥා ඒ සබ්බ සියලු සංස්කාරයන් વિશે අභිරමණය නොකිරීම නැත්නම් මේ ඇති කරගත්ත පිරිසුදු පදනම කෙලසීමට ඊට නොතබා තැබීම සඳහා කරන තියෙන්නේ උපය උපාදාන අපේ අපි හිතින් යම් යම් දේවල් වෙත එළඹෙනවා අපි හිතනවා නිකන් අපි යෝගාවචරයක් ගත්තොත් මම රහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට මේ මේ අභිඥා අභිඥා ආදී මේ මනසේ දියුණු තත්ත්ව ළඟා වෙන්න ඕනේ කියලා අපි හිතින් ඒක සැලසුම් කරනවා උපේති කියලා කියනවා උපාදාන කරලා කියන්නේ ඒ ගොඩක් තියෙනවා තියෙන එකක් විතරක් අල්ලගන්න. ලං වෙලා එකක් අල්ලගන්න. ඉතින් එතකොට අර කියන ඥාතිඳු දව කිරීම වගේ දෙයක් ලාභ සත්කාරව ලබනවා වගේ දෙයක් හීන් නූලෙන් ආවට පස්සේ අපි දන්නේ නැතුව අර පරණ පුරුදු තාලෙට ඒකත් එක්ක පොඩ්ඩක් අසුරු කරලා එකක් අල්ලගන්න. උපේච උපාදානේති උපේ උපාදාන අබිනිවේෂ කියලා කියන්නේ පස්සේ ඒකට ගෙවදින. ඒකට බැස ඒක ඇතුළට රිංග ගන්න. ඒ තම තමන් අර සංසාරේ ගෙන ආපු එක එක ගති ලක්ෂණ හැට අබිනිවේෂ අනුසය ඊට පස්සේ අනුසය කියන්නේ કોઈ ඥානන්ද සෝහන්සේ සඳහන් කරේ ගිහිල්ලා läගලා බුදිය ගන්න. ගියතුලේ බුදිය ගන්න. අනුසේති කියලා කියන්නේ සයනේ කියන අදහසට කිට්ටුවේ. අදිඨානාපි නිවේසානුසය මේ උපයුති උපාදානයේදී අදිඨාති දැඩි අදිෂ්ඨානයක් ගන්නවා මම මේ මේ දේ කොහොම හරි ළඟා වෙන්න ඕනේ මේ ජීවිතේ නැත්තම් මේ බුද්ධ ශාසනය ඇතුළත ළඟා වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරනවා ඊට පස්සේ එළඹෙනවා රිංග ගන්නවා නිදා ගන්නවා ඉතින් මේ වැඩපිළිවෙලේ ඒ ක්‍රමික වර්ධනයක් හරහා තමයි විස බීජයක් ඇඟ ඇතුළට ගිහිල්ලා යම් ප්‍රමාණික ලෙඩක් ඇති කරන්නසේ අර පුරුද්දට යම් යම් මේ හිතලාන අදහස් අභිරමණය කරනවා. ඊට පස්සේ ඒක ඇවිල්ලා Taman වහයලා ගන්නවා. ඒක ඔය විස බීජ ගැන කතා කරනකොට කියනවා විස බීජයක් ඇවිල්ලා පත්‍රයකට කොළ පත්‍රයකට හෝ ඇඟට එකක් ඇතුල් වුණාට අපේ ශරීරයේ තියෙන අර ප්‍රතිශක්තිය වැඩිකම නිසා බොහොම ඉක්මනට ඒ විස බීජ කපලා මරලා විනාශ කරලා දානවා. නමුත් විස බීජ ප්‍රමාණය දිගින් දිගටම ඇවිල්ලා එක තැනකට එනවා විස බීජ වල ගහණය විස බීජ වල සාන්ද්‍රණය වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ අපේ ප්‍රතිශක්තිය ඒ කියන්නේ අපේ උණ්ඩ මූණ නිසා ඉවර වෙනවා. යුද්ධෙන් පරදිනවා. ඒක නිසා විස බීජයත් ඕන විස බීජේ ගහණය විස බීජේ වැඩිමක් අවශ්‍යයි. අන්නේ වැඩෙන කාලේ බීජ අවසන සමය කියලා අපි සඳහන් කරනවා. ලෙඩේ තියෙනවා ඇඟේ පේන්නේ නැහැ. ඒ බීජවසන සමයෙන් පස්සේ තමයි රෝග ලක්ෂණ එළියට එන්නේ. ඒ වගේ හොඳ මේ උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු වගේ හොඳ තීක්ෂණ බුද්ධිමත් තත්තන්ඩ මේ භාවනා කරනකොට යම් යම් සුන්දර අදහස් දිගේ හිත උපේටි කරනකොටම අහුවෙන්න පටන් ගන්නවා චි මම මෙච්චර පිරිසුදු කරගත්ත දැන් ඔන්න මට මේ වගේ අදහසක් ආවා. ඒක පිං අදහසක් වගේ වෙන්නේ. නමුත් මෙතෙන්ට ඇහැට කුණ වැටුණා වගේ. මෙතෙන්දි අයින් කරනවා. නැත්නම් උපාදාන කරනකොට ලැජ්ජා හිතෙනවා. දැන් මෙච්චර සුද්ධ කරගෙන ආවා දැන් මේක ඇවිල්ලා පදිංචි වෙලා ඔන්න මම මේක අල්ලබදා ගත්තා. එහෙම නැත්නම් අදිෂ්ඨාන කරනකොට. එහෙම නැත්නම් අබිනිවේෂණය කරනකොට නැත්නම් අනුශය කරනකොට එක එක තැන්වලදී තේරෙනවා මම මේ නොකල යුත්තක් මවන්නේකොට තරම් නොවන දෙයක් මේ වෙන්නේ. හැබැයි මේ සමාධියෙන් ඉස්සෙල්ලා මට ඒක ප්‍රශ්නයක් නැහැ. සමාධිය ආවට පස්සේ තමයි හරියට මේක තේරුම් අරගත්තොත් මෙවැන්නක් මට තරම් නෑ. ඒක නිසා මම මේකට මේක උන්නුහි ඵලයන් කියලා නිකන් හිටියොත් වෙන්නේ අබිරමණය කිරීමක් වෙනවා. පෝෂණය කෙරුවා වෙනවා. අනුග්‍රහ කළා වෙනවා. ඒ නිසා මේක පිළිබඳව ලැජ්ජිත, පීඩිත, දුක්ඛිත තත්ත්වයටපත් වීම දස සංඥා සූත්‍රයේම සරුවචනංශයෙන් පෙන්ලා දීලා තිනවා සබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා කියලා. සියලු සංස්කාරයන් කෙරෙහි අකමැති සංඥාව. අවාසනාවට වගේ ඒක අනිච්ච සංඥා කියලා ලියවිලා තියෙනවා. අටුවාවෙත් ලියවිලා තියෙන්නේ අනිත්‍යයි කියන අදහස. කිසිසේත්ම අනිත්‍ය නෙමෙයි. එතන කියන්නේ කැමැතින න ඉච්ඡති කියන පදේ එන්න ඕනේ. ඒක අටුවාවෙත් අනිච්චා කියලා පදේ ජනන වෙලා තියෙනවා. ඒකේ ඒ තර්කය අනුව වැරදි මොකද පටන් ගන්නෙ අනිච්ච සංඥාවෙන් ආයසර සබ්බ සංකාරයසු අනිච්ච සංඥා නෙවෙයි. එතන ගන්න තියෙන්නේ සබ්බ සංකාරයසු අනිච්චා. නමුත් හානිය සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ අර්ථකථනය බුදුහාමරෝ දෙනවා. කතමාචානන්ද සබ්බ සංකාරයසු අනිච්චා සංඥා ඉදානන්ද ඉදානන්ද සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchiti. ඒ උපේ ඒ ලාමක සුන්දරයි කියලා හිතෙන ලාමක අදහසක් එනකොටම ඒක ලැජ්ජිත වෙනවා පීඩිත වෙනවා දුකක් කියලා තේරෙනවා. මවෙන්නකොට මේක තරම් නෑ කියලා ඒ ඒකේ අකමැති බව අකමැත්තක් කියලාකට කැමැත්ත නැතිකම මෙතෙක් කල් කෙරුවේ දන්නේ නැතුව මේවට උදව් කරා. දැන් හරියට එතනදී උපේ වෙලාවේදී හෝ උපාදාන වෙලාවේදී හෝ අදිෂ්ඨාන වෙලාවේදී හෝ උපේ උපාදාන අදිඨා උපේ උපාදාන අදිඨා අදිඨාන අබිනිවේෂ අනුසය මෙන්න මේ එකකදී හරි Tamanට අහු වෙන්න පටන් අර ගන්නවා දැම්මගේ හිත ආතුර වෙලා තියෙනවා දැම්මගේ විස බීජ දෙවිලා තාම බීජ අවුසන සමයට ගිහිල්ලා නැහැ දැන් ඉතින් මේක ආඩම්බර වෙන්න නරකයි ඒක හරියට නිකන් මේ ඒ මහායාන පොතක මේ නිදර්ශනයක් වශයෙන් පෙන්නලා තිබුණා හොරෙක් තමන්ගේ පුතා කියලා රැවටෙනවා වගේ වැඩක් කියලා. ගිහි බිඳින්න ආපු හොරෙකුට තමන්ගේ පුතා කියලා රැවටිච්ච කෙනෙකුට කෙනෙක් පත් වෙන අමාරුවටපත් වෙනවා. මේ සංස්කාරය හොට දානකොටම හොම්බ දානකොටම රිංග ගන්න හදනකොටම ඒකට ලැජ්ජිත පීඩිත නොවුනොත් ඒක බොහෝම සැරට අතුල් වෙලා අර මේ ගහේ මුඩ කපලා තියෙනවා යට තියෙනවා ඕජාව තියෙනවා අංකුරයක් ආවට පස්සේ තිබුණ ගහේ අංකුර වලට වැඩිය ජයට එනවා අලුතින් එන අංකුර. ඒ නිසා යෝගාවචරය එතනදී සීරු සංස්කාරයන් વિશે අකමැති අනිච්ච කැමැති නොවෙන්නා වූ ගතිය. ඉතින් මේ සන්දර්භය මේකට තමයි ලෑස්ති වෙන එක සංසාර පුරුද්දට නම් කවදාකවත් එන්නේ. සංසාර බුද්ධට එන්නෙම අර සංස්කරණයක් එනකොට සංකාරයක් එනකොටම ඒක සිප්ප වැළඳගෙන ආලිංගනය කරන, ගෙට අරගෙන බුදි කරව ගන්න එක තමයි කරන්නේ. දැන් කරන්න තියෙන්නේ එනකොටම දැනගන්නවා මේ රින් ගන්න හදන්නේ මෙයයි මේක බැලූ බැලමට එච්චර ඡණ්ඩපරස නැති වුණාට මේක නිසින්ින්ද වැවිච්ච ගමන් විෂ බීජයක් පාටපත් වෙනවා බීජ අවසන සමයේ පැනපු ගමන් තමම ආතුර වෙනවා. ඒක නිසා මේ යෝගාවචරයා මේක තේරුම් අරගත්තට පස්සේ හරි පීඩිත තත්ත්වයටපත් වෙනවා කොච්චර උත්සාහ කරත් හිත ආතුර වෙනවා හිතට අහුවෙනවා මට දැන් කොච්චර කෙරුවත් රාගය ඇවිල්ලා අයියෝ මං එපා කරගෙන හිටියේ උනට ආයෙත් ද්වේෂය ඇවිල්ලා ආයෙත් නිදිමත ඇවිල්ලා කියලා එල්ලේ සකස් කරලා තියෙන්නේ අදහස හරි නමුත් ඒ අදහසින් භාවනා කරන ගිහිල්ලා අන්තිමට බලනකොට ඕන්න අබිරමණයක ගිහිල්ලා ආතුර වෙලා අයියෝ මේ මොකද උනේ කියලා එතෙන්දි ලැජ්ජාවටපත්. එතෙන්දි පීඩිත. එතකොට හැබැයි සෑහෙන දුරට පිළිකාව බෝ වෙලා. මෙන්න මේ ක්‍රියාවලියේ නැවත නැවත කරනකොට කරනකොට මෙච්චරම කල් නොයි කිහින් මෙච්චරම ඝන බහල වෙන්න කලින් මේ ලැජ්ජිත පීඩිත தත්ත්වය Taman තුලට එන්න පටන් අරගන්නවා. අනේ ඒක තමයි ඒ මේ යෝග ජීවිතයේදී භාවේති බහුලී කරෝති කියන පැදේටි තියෙන්නේ. ඒ වෙලාවේදී Taman ඒකට කැමති නැති වුණත් අර මෙතෙක්කල් ඒකට දක්වපු ලාමක වැඩපිළිවෙල නිසා ඒක අර පිරිසිදු කරන හිතට නැවත නැවත නැවත එමුත් වද දෙන්න පටන් ගන්නවා. හැබැයි මූණ දෙන්න දෙන්න දෙන්න මේකේ එන්නකොටම අල්ලන්න පුළුවන් දක්ෂකම එන්නකොටම අල්ලන්න පුළුවන් සූරභාවය වැඩි වෙනවා. ඒක හරියට කියනවනම් එකම රෝගයක් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට රෝගේ ආතුර වෙන්න ඉස්සෙල්ලා උත්සන්න වෙන්න ඉස්සෙල්ලාම රෝග ලක්ෂණ අල්ලා ගැනීමේ දක්ෂකම තමයි මේ වෛද්‍යවරයාට තියෙන සුවිශේෂී ගතිය. රෝගෙ මතුවේගෙන එන ලක්ෂණ වලින්ම කියනවා. මේ ඉන්න හදන්නේ මේ රෝගෙට කියලා. අන්න ඒ වගේ ඒ ලැජ්ජිත පීඩිත තත්ත්වයේ සමහර විටක මුළු පරිසරයේ විශේෂීම ලැජ්ජිත පීඩිත දුක්ඛිත තත්ත්වයට ආපහාම නිබ්බිදා පැත්තට යනවා. එපා වෙන ගතිය එනවා. කොච්චර අරසා කරන්න ගියත් මේකට එන හරියක් දුකමයි කියන එක. ඒක තමයි ඉතින්දි ගන්න තියෙන එකම සටන් පාඩේ මේ විදිහට ධාන්‍ය දීලා සිල් රැකලා සමත භාවනා හෝ විපස්සනා භාවනා හිත පිරිසුදු කරාට පස්සේ එන සෑම දෙයක්ම දුකමයි එන තාක් එන්නේ දුක් යන තාක් යන්නේ දුක් දුකමයි ඒ නිසා මොන්නම අරමුණක්වත් මොන්නම නිමිත්තක්වත් මොන්නම ස්වභාව ලක්ෂණයක්වත් මොන්නම චේතනාවක්වත් මොන්නම ප්‍රකල්පනාවක්වත් කොයි එකාවත් ඇහැට කුණ වැටෙනවා වගේ. ඉතින්දී මේ යෝගාවචරයට අර සනීපකරන්න බෙහෙත් දාන්න ඉස්සලා තුවාලේ වනමුකේ පෑදුවා වගේ හරීම සංවේදීකමක් ඇති වෙන්න පටන් අර ගන්නවා මොන දේ ආවත් තේරෙන්න පටන් ගන්නවා හරීම මේ අසහනකාරී ඒව නැත්තම් මේ නුරුස්නා ගතියක් තියෙනවා මොනම දෙයකින්වත් හොඳක් නැහැ. හොඳ දේ තමයි මේ තියෙන්නේ මොනවක් කර නැති හිස්තන. නමුත් පිටින් එන හැම එකක්ම දූවිලි, විස බීජ නැත්තම් මේ මේ ඇසිඩ් ගැහුවා වගේ ඒ දවන තවන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ ඥාන විපස්සනා ඥාන දක්වන කියන්නේ මුංචිතු කම්මිතා ඥානය කියලා මිදෙනු කැමැත්තක් වෙන්න පටන් ගන්නවා. මිදෙනු කැමැත්ත කියන එක උදාහරණ පෙන්නන්නේ ගැරන්ටි කටකට අහුවෙච්ච ගෙම්බා ඌ ගැරන්ටි අල්ලන්න පිටිපස්සේ එචි ඌ මේ කට එළියේ කඳ ඔක්කොම එළියේ නිසා ඌ අර මේ ගැරන්ඩියත් එක්ක දඟලනවා හැබැයි අඬු බිම ගන්න බැරි වෙන්න ගැරන්ඩිය උස්සනවා ගෙම්බා උස්සනවා ඉතින් ඌ ඉස්සල්ලා ඉස්සල්ලා අල්ලගත්ත ගමන් මේ හිතනවා ගැලවෙන්න පුළුවන් කියලා. ඒ නිසා ගැරන්ඩියට බයිනලු අත්තරපන් අත්තරපන් අත්තරපන් අත්තරපන් කියලා කෑ ගන්නවා. ටික ටික ගැරන්ඩියා එමෙහෙට එමෙහෙට කනකොට ඉතින් කියනවා අත්තරපන් අත්තරපන් කියලා ටික ටික අඩු වෙලා අන්තිමට කට හරිය යනකොට ඉතින් ගෙම්බා කියනලු මනාපයක් මනාපයක් මනාපයක් කියනකොට ගිල්ලයි කරන්නේ. ඒ අර පටන් ගන්නකොට ගෙම්බට හිතනවා මේ පොඩ්ඩනේ අහුුනේ මට ගැලවෙන්න පුළුවන් කියලා. කද්දාකත් ගලවන්නේ. අන්නේ ගෙම්බෙක් වගේ හිතෙනවා මිතුආකල් සංසාරේ මම මේ රැස් කරපු දේවල් වල තියෙන දැවෙන ගතිය, තැවෙන ගතිය, ලැජ්ජිත ගතිය, පීඩිත ගතිය එනවා. එතකොට මේ යෝගාවචරය ආත්ම සංඥාවෙන් ගත්තොත් මේක කරන්නේ අසවලා, මේක කරන්නේ මේකින් මේකින් කියලා බාහිරේ හොයනවා. සංවේදී යෝගාවචරය බනහලා උරු එක්කන තේරුම් ගන්නවා මේක මේ හේතුඵල ධර්මයක් තියෙන්නේ උඹට එකයි තියෙන්නේ මේ හේතුඵල ධර්මයේ වැඩි වෙන වැඩිගෙන යන හැටිදියා මුදුවට මධ්‍යස්තව බලන්න බලන්න ඉන්නකොට අප්‍රමාදී වුණොත් ඒකේ වර්ධනය අඩු වෙනවා පමා වුණොත් ශීඝ්‍ර වර්ධනයකට යනවා ඒ නිසා මේක දිහා හොඳට බලන ඉන්න ඒ ගෙම්බකට ගැටටි කටකට අහුවෙච්ච ගෙම්බෙක් වගේ වෙලාවට හිතනවා මොන්නම සම්බන්ධයක්වත් මොන්නම දෙයක්වත් කෙරුවොත් ගෙවන්න වෙනවා දුකමයි. උපදින තාක්කල් දුකමයි නැති වෙන තාක්කල් දුකමයි කියලා අහුවෙනවා. එහෙම නැත්නම් කියනවා එකම ස්වාම පුරුෂයා භාර්යාවන් හතර පහ දෙනා හය හත් දෙනා වුණාට පස්සේ ඒ භාර්යාවන්ගෙන් ගැලවෙන්න ස්වාමියා දඟල දඟලිල්ල වගේ කියලා. සපත්නියන්ගෙන් ගැලවෙන්න තියෙන සපත්නිය කියන එකම පතිට හම්බෙන පර්ණ ක්‍රමයට පොසත් මිනිසුන්ට බහුභාර්යා සේවනය. ඒ කියන්නේ ලාභයට ගන්නවා. මොකද ওই බඩුව විතරනේ සල්ලි එක්ක දෙන්නේ. ගෑණියක් විතරයි මේ ලෝකේ සල්ලිත් එක්ක දෙන්නේ. ඉතින් අර මනුස්සයා ගන්නවා. අරගෙන යනවා දෙක තුන හතර උනාට පස්සේ ඇතුලේ වලිය පටන් ගත්තට පස්සේ මොනම ක්‍රමයකට ගැලවිලා ඒ ඒ වෙලාවේදී එන්න වගේ සපත්නියන්ගේ බේරීමට උත්සාහ කරන මේ මේ ප්‍රතිවරයෙක් වගේ පුදුමාකාර හිතනවා මේ ආසාවට මේ ගත්තට අන්තිමට මේකෙන් එන මේ පීඩාව දිහා බලනකොට උපේති උපාදානේති කියන ඒ හැම දෙයකම තියෙන වෙහෙස කරගතිය තේරෙන පටන් ගන්නවා. එතකොට යෝගාවචරය ගොළු වෙනවා. ගොළු වෙනවා කියලා කියන්නේ අනික් ගොල්ල තමන් කිච්චුවන්තයෝ ඥාතින් මේක රැස් කරනවා. සංස්කාර පොළොව සංස්කාර වල එක ස්වරූපයක් තමයි රැස් කරන ගතිය. ඉතින් ඒගොල්ලෝ මේ පිං මුවාවෙන් රැස් කරනවා, අදිෂ්ඨාන මුවාවෙන් රැස් කරනවා, චේතනා මුවාවෙන් රැස් කරනවා. හැබැයි දන්නෙත් නැහැ. කවදා හරි මේකේ තියෙන හරුස ගතිය, නපුර, ඡණ්ඩ ගතිය <clears throat> තේරෙන්නේ සංස්කාරයන්ගෙන් වෙන් වෙන්න දඟලන්න හදන දවසේ. ඉදාට තියෙනවා මේක පන්න පන්න පහර දෙනවා. එල්ල වෙලව පහර දෙනවා. තරම් නොවන විදිහට පහර දෙනවා. මොකද ඒක කල්ප ගානක් කසකවිච්ච දෙයක්. ඉතින් ඒ වෙලාවේදී මේ යෝගාවචරයා ඒ භංග ඥාන බිඳිමින් යන හැටි ඊට පස්සේ භයතුපට්ඨා ඥාන ආවට පස්සේ තමයි හැම වෙලාවෙම බලනවා ගැරඩි කටින් ගැලවෙන්න දඟන ගෙම්බෙක් වගේ මට මට කොයි මොන වාතාවරණයේද පුළුවන් වෙන්නේ ඊගා චිත්තක්ෂණයේ මේ අනුසේ ධර්මකින්වත් ආතුර නොවි උපේ උපාදාන ආස අදිඨාන ආස අනුසය අන්නේ ධර්ම ටික දිහේ සැලකිලිමත් වීම මෙතෙක් කල යෝගාවචරයගේ තිබිච්ච නැති පුදුමාකාර සංවේදී බවක් වෙනවා නමුත් මේ සංවේදී බව නිසාම ප්‍රනීත බව නිසාම මොන දේ ආවත් ඒක දුකක් විදිහට පේනවා. ඊට පස්සේ තමයි ඒ ඒ ඇතිවිච්ච ඒ ගැලවී යෑමේ මිදීමේ කැමැත්ත අනුව සියලු සංස්කාරයන් වෙනේ ඇති කරන උපේක්ෂාව මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂයි නොසැලෙන බවට පෙත සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේ හතියේදී අපි ඔය කියන විදිහට සබ්බ සංඛාරේසු අනාභිරත සංඥා එහෙම නැත්නම් සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියන දෙක භාවනාවක් නෙවෙයි භාවනාවේදී ඇතිවෙන දේ පිළිබඳව මනා දෘෂ්ටිය පුළුල් දැක්මක් මෙතන තියෙන්නේ අසුවිරු ඥානයක් මෙතන තියෙන්නේ කළ වැරද්ද අනුව මීට පස්සේ මම මේ වැරද්ද කරන්නේ කියන මේ යෝනිසෝමනසිකාරයක් මේක තියෙන්නේ නමුත් ඒකට මේ සම්මා දිට්ඨිය නැත්නම් මේ ඒ යෝනිසමස්කාරයේ පහළ වෙන්න නිතරම මේ සමාධිගත தત્ත්වයේ හිතේ මූලික தත්වයක් වශයෙන් තියෙනවා. වෙන පැත්තකින් අපිට කියන්න පුළුවන් සතිය හොඳටම තහවුරු වෙලා තියෙන්න ඕනේ. එතකොට සම්පජඤ්ඤය ඥාණය නිසිනින්ද වැඩෙනවා. ඒ අතරමැද සතිය කැඩෙනවා සමාධිය කැඩෙනවා වගේ වුණොත් අර ඥාන වර්ධනයට බාධා සිද්ධ වෙනවා. ඒක නිසා මේ වෙලාවේදී මේ භාවනා කරගෙන ඉන්නකොට සමහර වෙලාවල් වලට මේ ඥාන ක්‍රමයෙන් වැඩෙන වෙලාව වෙනකොට ඒ යෝගාවචරයට ඇස්පිල්ලම්වත් ගහන්න හිතෙන්නේ නැහැ. අතක්වත් හොල්ලන්න හිතෙන්නේ නැහැ. මොකද මේ ගත්ත ගැම්ම කැඩුනොත් ආය ඇවිල්ලා සංස්කාරයක් අවස්ථාව ගන්නවා. ඉතින් එහෙම දිගට කරගෙන කරගෙන යනකොට යෝගාවචර කළ යුත්තේ මොකද්ද කියලා අහුවොත් කියන්න තියෙන්නේ මොනවත් නොකර සිටීම තමයි. මෙතෙක් කරන්නේ ඇහුවනම් කළ යුත්තක් තියෙනවා. අරමුණ තියෙන්න වේදනාව අයින් කරන්න බලන්න නැත්නම් වේදනාව තියෙද්දි අරමුණ බලන්න නානා ප්‍රක්‍රමයට හැමතහන් සුද්ධ කරන්න ඕනේ. මෙතනදී යෝගාවචරයට තියෙන්නේ ඒ සිද්ධියට යnderලා හේතුඵල ධර්ම වලට යnderලා මේක දිහා බැල්මක් බොහොම ගැඹුරු බැල්මක් බලාගෙන ඉඳ වෙනවා මොන දේ කරත් සක්කාය දිට්ඨිය ඔලෝසන මොන දේ කරත් මාන්‍ය ඔලුව උස්සනවා මොන දේ කරත් තෘෂ්ණාව ඔලුව උස්සනවා ඒ නිසා කරන හැම වැඩකින්ම තමන් කොටු වෙනවා තමන් අහු වෙනවා ඒක නිසා මේක දිහා අනුන්ගේ දෙයක් විදියට වගේ මේ සංසිද්ධිය දිහා බලා සිටීම මම හිතනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියන ගැඹුරම තමයි මේ කතා කරන්නේ ඒවට කියනවා ශූන්‍යතා පරිසංයුක්ත දේශනා කියලා මේකේ තියෙන හිස් බවම බලපං මේක අත ගහන්න ගියොත් මේක අවුල් වෙන එකමයි වෙන්නේ වන කරගන්න එකමයි වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මම මේ අයින් කරගෙන, මාන්නේ අයින් කරගෙන, තෘෂ්ණාව අයින් කරන මේක දිහා බලනින්න එක නැත්තම් නිබ්බාන පටිසංයුත්ත දේශනා කියලා කියනවා. ඉතින් ඒක අර දාන කතාවත් එක්ක හුරස් වෙනවා මෙතනදී. දාන කතාවේදී තද බල චේතනාවක් අගය කරනවා. දානේ දෙන්න චේතනා කරන්න. සිල් ලකින්න චේතනා කරන්න. සමාධිය ඇති කරන්න චේතනා කරන්න. මොකද සමාධි මට්ටමට ආවට පස්සේ මේ මෙතෙන් දෙන්න උදව් කරපු චේතනාම චේතනා නොකරන මට්ටමට එහෙම නැත්නම් අභිරමණය කළා වූ යම් යම් විතර්ක ඒ වෙලාවට ගොජ දාන්න ගන්නවා මොකද අර රූප ශබ්ද ගන්ධ රස නැති නිසා හිතේ ඇති වෙන ස්පාසුවේ මේක ඉන්න පටන් ගන්නවා මෙව්වටත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නැත්නම් ලෑස්ති වෙලා ගිහිල්ලා අභිරමණය නොකර ඉඳලා අනුසය වශයෙන් එන ටික හෝ ස්වභාවයෙන් ඒවා මතු කරනවා නමුත් යෝගාවචරය ඒකට නොසැලෙන මනසක් නැත්නම් තාදී ගුණය කියලා කියනවා. අන්නේ තාදී ගුණය වඩනකොට ඒක වඩනවා කියන නම කිව්වට යමක් නොකර සිටීම තමයි මෙතන තියෙන්නේ. මොනවා කරන්න ගියත් ඒකේ වෙන්නේ අර එකලස හැල්ම කඩලා යනවා. ඒ නිසා ඒ මේ එතින්දි හරියට ওই කියන ඥානෙ තමයි පහළ වෙයිද නැත්නම් ඒ වෙලාවේදී පොඩ්ඩක් අලහප්පලා බලන්න හිතෙයිද කියන එක හරි අමාරුයි කලින් කියන්නත් අමාරුයි වෙන කෙනෙකුට කියන්නත් අමාරුයි. මොකද කවදා හරියි යෝගාවචරයට තේරිලා මේ වෙලාවේදී අවුල් කරන්න හොඳ නැහැ. ඒකේ හේම යන්න ඕනේ. ඒක ඉතින් ඇත්තටම කියනවා නම් විසරද ඥානයක්. යමක් නොකර ඉන්න එක. අන්න එහෙම ඥානයකට ගිහිලා සංඛාරූපේකාට ගියයි කියලා හිතුවොත්, ඒ කියන්නේ කිසිම දෙයකට ගණන් ගන්නෙ නැති උපේක්ෂා වෙන මට්ටමට ගියයි කියලා හිතුනොත් දැන් බෝසත් බෝධිසත්ත්ව ප්‍රාර්ථනාවක් නැති කෙනෙකුට නම් සංඛාරූපේකාවෙන් යහපැත්තට මේ මේ ගෝත්‍ර භූ ඥාන අනුලෝම ඥාන ගෝත්‍ර භූ ඥාන මාර්ග ඥානට යන්න. යම් කිසි බෝධි ප්‍රාර්ථනාවක් තියෙන කෙනා නම් එතන එතන විතරයි යන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක මම කවදාකවත් නැතුව දැන් ගැඹුරටම සංස්කාරම් පිළිබඳ පූර්ණ උපේක්ෂාට ගියා කියලා ඒ වෙලාවේදී තේරෙනවා මේ දන්නති ශේෂ්ත්‍රයකට හිත ගිහිල්ලා ඒකේ අයිති ඒකේ බුද්ධිය ගත්තයි කිය. අහම්බයක් නෙවෙයි ඒක. හොඳට තේරෙන පටන් අරගනවා මෙතෙක් මෙතෙන්දී මෙතෙන්ට එනකන් යම් යම් තීන්දුව කීම් කරා විනිශ්චය කිරීම කරා කල්පනා කිරීම කරා දැන් නැහැ ඒ ඔක්කොම නොකර සිටීම හරහා කෙලවරකට ගියයි කියලා ඉතින් ලොකු ස්වාමීන් වහන්සේක තැනක ඉඳලා තිනවා යම් වෙලාවකට යෝගාවචරයට ඒ වගේ අන්තිම කෙලවරට ගිහිල්ලා මේ යමක් සිද්ධ වුණා වෙනසක් ඇති වුණා මගේ මේ චිත්තසංතානේ විඥානස්රෝත වෙනසක් ඇති වුණා කියලා ආපස්සට බලන ගියොත් ඒ සිදුවෙන බවට මංගල ලකුණු වාඩි වෙන්න ඉස්සෙල්ලම තිබිලා තියෙන බව තේරෙනවා. මම මේ අද යනකොට නම් මට මට මේ ඔක්කොගෙම ගැම්ම ඇවිල්ලා තිබ්බේ අද තමයි ඒ කටයුත්ත සිද්ධ වුනේ කියලා. ඒ නිසා යෝගාවචරයට පේරෙන් පටන් අර ගන්නවා මේක විශාල වැඩපිළිවෙලක අවසාන ජවනිකාව ඒ නිසා මේ ජවනිකාව හැදෙන්න දවස් ගානක ඉඳලා හිත සකස් වෙනවා. කයත් සකස් වෙලා සකස් වෙලා අන්තිමට තීරණ පටන් අර ගන්නවා පරිසරයක් අවශ්‍ය මානසික පරිසරයක් හැදිලා තිබුණා. ඉතින් උනාට පස්සේ තමයි Taman එක තේරුම් ගන්නේ. ඊට පස්සේ යෝගාවචරයා ධ්‍යානයක් ලැබපු කෙනෙක් ධ්‍යානයක් වශී කරනවා වගේ මේ తত্ত্বය හම්බෙන් වගේ ලැබිච්ච මේ බුද්ධිය නැවත නැවතත් ලබා ගැනීමට කටයුතු කරනකොට එයාට උපදෙස් දෙන්න බුදුහාඳුර එන්නේ එන්න දෙයක් නැහැ. එයාම දැනගන්න ඕනේ මේ ඒ දවසේ මේක හරියන දවසේ කොහොමද මම පටන් ගත්තේ? මොනවද ඒ වෙලාවේ තිබුණු ලකුණු නිමිටි අන්නේ ටික නැවත නැවත සපෙලා දෙමි. මේ తত্ত্বය මේ ඇති වෙච්ච සෛල සංස්කාරයන් පිළිබඳ උපේක්ෂක తত্ত্বය මනසකට උරුම දෙයක් උප්පත්තියෙම ඉඳලා තිබුණ දෙයක් අපි මෙතෙක් කල නොදැනුවත්කම නිසා මේ සංස්කාර වැඩුවා. සංස්කාර බෝ කරා දැන් බෝ නොකර ඉන්නවා කියන නිතනට ගියාට පස්සේ තමයි යෝගාවචරයට මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියන එක තමයි තේරෙන්නේ. නැත්නම් තමයි මේ සඳහා කළ යුතු ක්‍රම සහ විදි විශේෂයෙන් මේ කියන ශූන්‍යතාවයට මේ කියන නිබ්බාන පටසංයුත தත්තට යන්න කළ යුතු ක්‍රම ඒ යෝගාවචරයට කොච්චරක් නයිසර්ගිකව සිදුවෙනවද කියනවනම් මොන්නම විදිහකින්වත් ඒක තව කෙනෙකුට අදාළ නැහැ. අනික් කෙනෙක් ඒ පාරේ නෙවෙයි යන්නේ. සම්පූර්ණයෙන්ම යාගේ ගැටේ ලියන්නේ වෙන තාලයකට. නමුත් ਸਰුවචන්නාංශයට සිද්ධ වුණා මේක හැම මනසකටම ගැලපෙන ගැලපෙන පොදු සමීකරණයකට දාලා පෙන්නන. ඒ නිසා අර නව මහ විතක්ක නැත්නම් මේ සත්ත්වවිසුද්ධි එහෙම නැත්නම් රත් විනිජ ප්‍රතිපදාව නැත්නම් තුවටක ප්‍රතිපදාව ආර්ය වංශ ප්‍රතිපදාව ආදි වශයෙන් හැම එකේම තියෙන්නේ ගෙවන් කිරීමක්. තද විචේතනාකේ පටන් ගන්න චේතනාව ගිවන් කරනවා. තද සද්ධාහකෙන් පටන් ගන්න සද්ධා 100 100ක් ගෙවලා දානවා. ඒක නිසා රහත් වුණාට පස්සේ අස්සද්දයි කියන වචනේ දරුවචනේ පාවිච්චි කරනවා. රහත් වෙනකන් අපි ලොකු ගමනක් යනවා සද්ධාව හැරමිටියට අරගෙන. රහත් වුණාට පස්සේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා කියනවා. අකතඤ්ඤෝ කියලා කියන්නේ කෙලෙහි ගුණ නොසලකන මිනිසයයි කියලා රහතන් වහන්සේට දෙන මේ උප උපාදීනාව. එතින් නිකන් පාවිච්චි කරපු සෑම උපකරණයක්ම වැඩ අරගෙන ඉවරයි ඒවත් ඇල්ලලා දානවා. උපකරණයක් තියාන ඉන්නවනම් ඒ කියන්නේ තාම වැඩේ ඉවර නැහැ. උපකරණ අතහැරපු දවසේ වැඩෙත් ඉවරයි. විශ්වාසිකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ මේ ਸਰවඥාන්සේ මේ පෙන්වන ක්‍රමයට මුලදි මුලදි අවශ්‍ය අඩුම කැඩුම ටික ਸਰවඥාන්සේ යෝජනා කරනවා. මෙන්න මේ ටික කරන වැඩේ පටන් අරගනින්. නමුත් කරගෙන කරගෙන යනකොට ඒක අවශ්‍ය මානසික தත්ත්වය නැත්නම් සම්මා දිට්ඨිය ඒ වගේම යෝනිසෝ මනසිකාරය කියන දෙක මට දෙන්නත් බෑ. ඒක හරි නියම වෙලාවට පාවිච්චි කරනවා කියන එක නිකන් සාමාන්‍ය වචනෙන් කියනනම් අහම්බයක්. දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. කාමේශ විනීයගේ දන්නයි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේතිති. දික්ඨියකටපත් වෙන්න නරකයි. මම අරක කරන්න ඕනේ අර චේතනාව ඇති කරන්න ඕනේ අදිෂ්ඨානය ගන්න ඕනේ කියලා නැවතත් මම කියනවා මේ සමාධි කරලා හිත ගන්නකම් චේතන අවශ්‍යයි. අදිෂ්ඨානය අවශ්‍යයි. ඊට පස්සේ ඒක හලන්න ඕනේ කියන එක තමයි මෙතන වෙන්න තියෙන දිට්ඨිය. එහෙම පිට යන කොයි එක ගත්තත් අහුවෙනවා. දිට්ඨිංච අනුපගම්ම වැරදි දිෂ්ඨිකටපත් නොවි සීලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පටන් ගන්නකොට තිබිච්ච මේ සදාචාරාත්මක පරිසරයේ දර්ශනින සම්පන්න දර්ශනයක් තියෙනෝනේ මේ චේතනාවත් ඇති සංසාරයකට ගන්න. බුදු විතක්කයක් ඇති ප්‍රකල්පනාවක් ඇති සංසාර ගැට ගැහෙන. අනුසයක් ඇති. නමුත් එවුව අවදි මනසකින් ඉන්නකොට එන හැටි පේනවා. ආන්නේ එන හැටි එනේන වෙලාවේ බලලා පළවෙනි සැරේම නැතුණත් කමන්නේ. ක්‍රමයෙන් මේකට සූර භාවය ඇති කරන වෙලාවේදී ඒ ඒ දස්සනය පෙරදක්ම මේකට අදිමොක්ක කියන නම තමයි පාවිච්චි කරන්නේ. ඒ යෝගාචර භාවනා කරන යනකොට විවිධ විකල්ප එනකොට සාර්ථකත්වයේ සඳහා ශූන්‍යතාවයේ සඳහා අනාත්ම ලක්ෂණය සඳහා මෙන්න මේ පාරේ මම යන්න ඕනේ කියලා ඒ පෙරදක්ම ਸਰවඥාන්සේ දෙන එකක් නෙවෙයි. ගාත්‍ය අවශ්‍ය දෙයක් නමුත් යෝගාචරය ඇතුළින්ම හදාගන්න. ඒක හැදෙන්නෙම වැරදි රාශියක් කරලා නමුත් ඒක වැරද්දකටවත් පෞසිද්ධ වෙන්නෙත් නෑ දඬුවමක් ලැබෙන්නෙත් නෑ මොකද ඒ වැරදි කරන්නේ නැතුව ඒක හොයන්න බෑ. ඉතින් ඒක නිසා උපේන උපේන එහෙම නැත්නම් කියලා මේ தත්ත්වයටපත් වෙන தත්ත්වයටපත් වෙන හැම කෙනාම Tamanටම ආවේනික ක්‍රමයකින් මේක කරගන්න. ඒක කවදාකවත් දෙවැන්නේකට දෙන්නත් බෑ. නමුත් තව කෙනෙකුට කියලා දෙන්න යම් කිසි විදියක වමනාවකුත් තියෙනවා. මොකද මේ අනික් කට්ටිය සංස්කාර ගෙවන් කිරීම වෙනුවට ආගම ධර්මෙම වයම සංස්කාර රැස් කරනවා. එතකොට නිකන් මේ මේ අර පැණිහැලියකට ලොල් බැඳගෙන ආස වෙලා රොද්ද බැඳගෙන යන කූඹි රැලකට කොහොම කියන්නේද? ඔය අම්මා මුත්තා කාලෙවත් නැත්තරම් උගේ පැණි නම් තියෙනවා. හැබැයි උඹ බිව්වට පස්සේ ඕකම මරාලයක් වෙනවා. ඕක මේ මේ ඕක මේ පාෂයක් වෙනවා. මාර පාෂයක් වෙනවා ඕකෙම ගිල්ල මැරෙනවා කියන. ඉතින් ඒක කිව්වහම හුඟ දෙනෙක් හිතන්නේ මේ මේ ලෝකයේ තියෙන සාමාන්‍ය අභිවෘද්ධියට නව නිර්මාණ වාදයට මොකද්දෝ හරස් කැපෙනවා කියන. ඒ නිසා සරුවචනාංශිට එදත් බොහෝම ඒ කාලේ තියෙන විදිහට බරපතල වචන වලින් දොස් කියලා තියෙනවා. අරස රසෝ කිය. මේ ලෝකයේ තියෙන රස වින්දනයට විරුද්ධව කතා කරන කෙනෙක්. ආස්වාදයට රස ආස්වාදයට විරුද්ධව කතා කරන කෙනෙක්. මොකද මේ මේ ගැන කතා කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ලෝකයේ ආමිෂය ප්‍රයෝජනෙ සලකලා කරනවා විතරයි කවදාකවත් අබිරමණයට යන්නේ ඒ වගේම ජේගුච්චි ජුගුප්සා කරන අදහසක් කියලා තියෙනවා කියලා. ධර්මයේ ඉදිරිපත් කිරීමත් අවසානයේ ඉදිරිපත් කරන දේ ජුගුප්සා ජනක දෙයක් මොකද බුදුරජාණන්සේ දුකයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ මේ ඇත්තටම ඔය මම බුරුමේ ඉඳලා එනකොටම 96 මං හිතන්නේ. ඒ ආසන්නේ වගේ ඔය වචනෙම කියලා මේ එවකට හිටපු පාවුලු පාප් දෙවෙනි පාවුල පාප වෙන්නේ නැති බුද්ධ ධර්මයට බැනලා තියෙනවා. බුද්ධ ධර්මයේ කිසිම හොඳ පැත්තක් කතා කරන්නේ සුන්දර පැත්තක් කතා කරන්නේ ජිගුච්චි කියලා. ඉතින් එතකොට ඔය මේ මේ ප්‍රධාන හාමුදුරු දෙනමක්ම උත්තර බැඳලා තිබුණා. එක හාමුදුරු කෙනෙක් කියලා තිබුණා මට පව් කියලා හිතන පාපංශ ගැන. පාපංශේ විතරයි යෝග මෝඩ වෙලා තියෙන. යාගේ ගෝලියෝ තේරම බුද්ධ ධර්මයේ දැන් ඉන්නේ කියලා. ඒගොල්ලන්ට තේරිලා තියෙනවා මේක කාලා ඇති වැඩක් නැහැ කියලා. නමුත් පාපාංශ කොටු වෙච්ච නිසා යා මේ කතා කියනවා කියලා. ඉතින් මේ ඒ වේරංජ බාහමන බුදුහාමරණ්ඩ අවිල කියලා බණින වචන ඔබ වහන්සේගේ වැඩපිළිවෙල ජේගුච්චි. ජුගුප්සා ජනකයි බුදුහාමර කියන එක පැත්තෙන් බලන්න ඔබ කියන කතාව ඇත්ත. මම ජුගුප්සා කරවන්නේ දුකට. ඉනහටියක් එන්නේ දුක නම් දුකට පිළිකුල් කරනවා. අරස රසෝ ජේගුච්චි උච්ඡේදෝ මේ සියල්ල කඩා බිඳලා දාන එකක්. ආය දිගට පවත්තන එකක් නෙමෙයි. කඩා බිඳලා දාන එකයි. ඉතින් බුදුරජාණන්ස කියනවා රාග ద్వේෂ මෝහණන් තියෙන්නේ. ඔය කඩලා බිඳලා දාන එක මොකද්ද මට කියන්නේ කියන්නේ. මං කඩනවා ඇත්ත. නමුත් උඹෝයි කියන එක නෙමෙයි මං කඩන්නේ. මං කඩන්නේ රාග ద్వේෂ මෝහ. ඊගාවට අකිරිය වාදෝ කියලා. යමක් නොකර සිටීමට උපදෙස් දෙන්නේ කියලා. බුදුරජාණන්ස කියන කරන හරියක් කරන්නේ සංස්කාර රැස් කිරීමක් නම් ඒක තමයි මම කරන්නේ ඒ නොකර ඉන්න කියන එක තමයි කියන්නේ. අපගබ්බෝ කියලා කියනවා මේ දරුවන් බෙහිවීම නැති කරන කෙනෙක්. කියන්නේ පුනම්භවයක් නැති කරන කෙනෙක් කියලා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේක රෝගයක් නං. උප්පත්ති කියලා කියන්නේ රෝගයක් නං ඒකේ වෙදකම කියලා කියන්නේ අපගබ්බ තමයි කියලා. ඉතින් මේ භාවනා කරන බලන්න තමන්ගේ හිතම මේ වචන හයෙන් තමන්ට බැන්නේ නැත්තම් පුදුමයි මේ භාවනාව. තමන්ට තමන්ම ඔය වේරංජ බ්‍රාහ්මණය බුදුහාමරණ බැඳපු කතාව දැන් අවුරුදු 2600ක් 2800 2580ක් වෙලා තියෙනවා. ඒ ටික එහෙම භාවනා ජීවිතේ Tamanda මේතන මොන්න මගුලක්ද මේ කරන්නේ මයිත් එක්ක ඉන්න අනික් කට්ටිය කීයක් හරි හම්බ කරගෙන මේ ඕවර් ටයිම් කරන වැඩ කරනවා මම ඇවිල්ලා මේකේ ඉඳගෙන අනේ තිබිච් එකක් මට නැති වෙනවා කියලා Tamandම දෙස් දෙන ගතිය නාවොත් පුදුමයි භාවනාවේදී ඒක නාවොත් පුදුමයි මොකද මේ සංසිද්ධිය අපි පාපහන්සගේ නම කිව්වත් බේරංජ බ්‍රහ්මණය නම කිව්වත් මේ කතාව කරගෙන යනකොට එනවා නමුත් වාසනාවට වගේ වත් ත්‍රිපිටකයට ගිහිල්ලා ਸਰවචනසේ ප්‍රශ්නවලට උත්තර දීලා තියෙන හැටි බලනකොට අපි මේ කරගෙන යන වැඩේ තියෙන මේ අප්‍රතිහත මේ වැඩේ තියෙන වටිනාකම කෙලිවර කරන්න. හැබැයි කාමභෝගී කෙනෙක් මේක දකින්නේ කාලකන්නිකමක් විදියට. මහා නිකන් බුවමනාවෙන් ගිහිල්ලා නැති දුකක් මතු කරගෙන දුකත් විඳින්න හදනවා කියන්නේ. මොකද ਸਰවචනංශ කියන්නේ උඹට මේ වැඩේ මරණ මොහොතේ කරන්න බැරි නම් ලෙඩ වුණාට පස්සේ කරන්න බැරි නම් වයසට ගියාම කරන්න බැරි නම් කරුණාකරලා මේක ලැහැත්ති වෙලා යන්නේක යථාර්ථයට මුහුණ දීමක් කියලා. ඒක නිසා බාහිරයට උත්තර දීම සෑහෙනතර ප්‍රශ්නයක් තමයි. නමුත් වැදගත්ම ප්‍රශ්නේ ඉන්නේ මේ නීරසකම කම්මැලිකම එනකොට අපිම අපේ මනසට මේ වැඩපිළිවෙලට අපි දෙස් දෙන වෙලාවක් එනවා. එතකොට හිතා ගන්න ඕනේ අපිට නම් මේ විදියට පසුබිමක් සහිත බුද්ධ ධර්මයක් තියෙන කාලෙදීදී සරුවචනන්සේ තනියම භාවනා කරලා තමන්ගේ ස්වයම්බූ ඥාණයෙන් මේක දැනගන්නකොට මොන තරම් අහම්බයක්ද වෙලා තියෙන්නේ මොන තරම් අපූර්ව සිද්ධියක්ද මේ සියලු සංස්කාරයන් අතහැර දැමීමට එහෙම නැත්නම් උපය උපාදාන අදිඨාන අබිනිවේෂ අතහරින්න ගත්ත තීන්දුව බුදුහාමරට විතරයි තේරුනේ ඒ නිසා පළවෙනි උදාණයේදීම උන්වහන්සේ සඳහන් කරේ අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක්ුණා ගහකාරං දිත්තෝසි පුනගේහන් අකහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකුටං විසංඛතා විසංඛාරගතං චිත්තා මගේ හිත සංස්කාරයෙන් තුරු කරා මම අඩිය දැක්කා අඩිය දැක්කම පස්සේ කොච්චර සංස්කාර ආවත් ආයේ ඒ බය වෙන්න දෙයක් නැහැ විසංඛාරගතං චිත්තං තණ්හානං khය මජ්ජකා තෘෂ්ණාව ඒකාන්තේම තෘෂ්ණාවන් මන් දුරු කරයි කියලා ඒ නිසා යෝගාවචරයත් උදම් අනාවි මේ කියන தත්ත්වය හොඳට තේරුම් ගන්න එතෙන්දී හරියට චේතනා හෝ ප්‍රකල්පනා හෝ අනුශේධ ධර්ම මතුවෙනකොටම දැනගෙන අයින් කරගන්න පුළුවන් වුණොත් ඒක බුදුහාමුදුරන්ගේ ස්වයම්බෝ ඥානෙ වගේම ඥානයක් තමයි මෙතෙන්දිත් තියෙන්නේ. මොන්න විදියකින්වත් ඒ බුදුහාමුදුරන්ට අත දීලා උදව් කරන්න පුළුවන් එකක් නැහැ. හැබැයි යොමුව පෙන්වන්න පුළුවන්. පෙත පෙන්වන්න පුළුවන්. ඒකට සුදුසු පරිසරයේ ඉඳලා අපි ලක්ෂ වාරයක් උත්සාහ කරන්න ඕනේ කවදා හෝ මගේ හිත මේ තාක් චේතනා තිබියේවා මේ තාක් ප්‍රකල්පනා තිබියේවා මේ තාක් අනුසේ තිබියව නමුත් මෙතනින් එහාට මේ ඒ ශුන්‍යතාවයට යන්න නම් මේ චේතනා පවා මේ ප්‍රකල්පනා ස්වභාව මේ අනුසේ පවා දුරු කරන්න ඕනේ කියන හැඟීම එන්නේත් මට නෙවෙයි. මොකද මට මම ඉන්න බෑ එතන. මම ඉන්න තාක් චේතනා ප්‍රකල්පන අනුසීතිය. ඒ නිසා මේක මේ මොකද්ද කියන්නේ? මේ පරතෝ කියලාමයි ගන්න තියෙන මට අයිතිකුත් නෙවෙයි. මේ සිද්ධිය සිද්ධ වෙනකොට මම නැහැ. මම හිටියොත් මේ සිද්ධිය වෙන්න බෑ. ඒක නිසා මේක මම අත්දකින සාක්ෂිකාරයක් විතරයි. මට අත්දකින්න බලන් සාක්ෂියක් පමණයි. සිද්ධියට මම මම කෙරුවයි කියලා ගන්නත් බෑ. ඒ නිසා සරුවචනanse නිවන් දැක්කට පස්සෙත් දේවතාවෙක් ඇවිල්ලා අහනවා නන්දසි සමන කියලා. මහණ උඹ සතුටු වෙනවද කියලා. බුදුහාමුදුරුවෝ අහනවා මේ දේවතාවෙන් කිං ලද්දා උසෝ මට මොනව ලැබුණාට මං සන්තෝෂ වෙන්නද කියලා අහනවා. සෝචති සමන කියලා අහනවා. සමහන එන ඔබ ශෝක කරනද කියලා. කිං චීතායසෝ මං නැති උනේ මොනවද මං කනගාටු වෙන්නේ. එන ඔබ සන්තෝෂ වෙන්නෙත් නැහැ කනගාටු වෙන්නෙත් නැහැ කිව්වොත් හරිද කියලා අහනවා. ඔව් ඒක ටිකක් ගැලපෙනවා. මේ මේ කරපු වැඩේ ගැන සන්තෝෂ වෙන්න දියකොත් කනකාට වෙන්න දියකොත් නැතිකමම තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා මේකෙදී මේ සඳහා ගන්න ප්‍රයත්නේ පවා පුදුමාකාර නෛර්යානික ගතියක් තියෙනවා. ඒ නිසා මේ වැඩසටහන් වල සම්බන්ධ වීම බණ ඇසීමේ මේ নানা ආකාරයෙන් අපි ගැති කරගත්තා වූ මේ මේකට ඥානය කියන්න බෑ අත්දැකීම කියන්නත් බෑ මේ දෙකෙන්ම සම්ප්‍රයුක්ත දේ මේ අවශ්‍ය කරන වෙලාවට ඒ ස්ථානෝචිත ප්‍රඥාව පිණිස සම්පජඤ්ඤය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තියත් සටහන් කරනවා. ශිරු දිනාටම සනසීම වේවා කියලා ප්‍රාර්ථනා